මේ දිනසිරි හාමුදුරුවන්ට මම හිතන්නේ ප්‍රශ්නයක් අහන්න ඕන වෙලා වෙන්නේ උන්වහන්සේ මයික් එක ඔන් කරන්නේ කොහොමද කියලා අහලා තියෙනවා අපේ හාමුදුරුවන්ට දැන් ඔතනින් ඔන් කරන්න පුළුවන් අවශ්‍ය නැහැ. තේරුවන් සරණයි නායක හඳුරන්නේ. තේරුවන් සරණයි පහරෝ. මේ අපේ නායක හඳුරාර පංචමාර සංකල්පය පැහැදිලි කරපු තැන මේ අபிසංකාර මාර කියන එක මේ මම අහලා තියෙනවා මේ අර කෙනෙකුට මේ මොකක් හරි උපතින්ම අන්ධභාවය නැත්නම් අංග විකලභාවය තියෙනවා නම් ඒකම මාර කියන විදිහේ එහෙම දෙයක් තමයි මම අහලා තියෙන්නේ. ඒකේ මොකක් හරි වෙනසක් තියෙනවද අර ඉන්දුරු නිවැරදි. හැබැයි ඒක විතරක් නෙමෙයි. උදාහරණයක් හැටියට ගත්තහම දැන් උපතින්ම අංග විකල භාවයක් පිහිටියොත් එතන තියෙන්නේ යම්කිසි කුසල විපාකයේ ඌනතාවයක්. ඒ කියන්නේ උත්පත්තියෙන් අංග අංග විකල මන්ද බුද්ධික වෙන්නේ ඥාන විප්‍රයුක්ත. එහෙම නැත්නම් හේතුක ප්‍රතිසන්දියක් ලබන කෙනෙක් නේ. එතකොට කුසලය ද්වි හේතුකයි අහේතුක කුසල නැහැ. හැබැයි ඒ ද්වි හේතුක බව ගොඩාක් දුර්වල නම් අලෝභ අධ්‍යේශ එදිලා තියෙනෙත් ඒ කුසල්සිතේ ඊටාම ඌන විදිහට නම් විපාකයේදී ඒක අහේතුක විපාකයක් හැටියට ක්‍රියාත්මක. එතකොට ඒ අහේතුක විපාකයේ ප්‍රතිඵලයක් හැටියට තමයි උත්පත්තියේ මන්ද බුද්ධික වෙන්නේ, අංග විකෘති වෙන්නේ, බඳු තත්ත්වයක් නැති වෙන්නේ. එතකොට ඒක කර්ම විපාක වශයෙන් කෙලින්ම එන දුර්වලකමක්. එතන ඒ කතාව නිවැරදි. හැබැයි ඒක විතරක් නෙමෙයි මෙතනදී මාර කතාවේදී කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගෙන් අපේ හතර බලන්න තව මේ අනුරුද්ධ සංයුත්තේ අනුරුද්ධ හාමුදුරුව අහනවා බුදුරජාණන් වහන්සේගෙන් මාර මාර කියලා හඳුන්වනවා කාටද මාර කියලා කියන්නේ? කතමෝනුකෝ භන්තේ මාරෝති. කවුද මාර කියලා කියන්නේ? එතනදී බුදුරජාන් වහන්සේ කෙලින්ම දේශනා කරනවා මේ රූපය තමයි මාර, වේදනාව තමයි මාර, සංඥාව තමයි මාර, සංඛාර මාර, විඥානය මාර කියලා මේ පංචස්කන්ධය කෙලින්ම දක්වනවා. ඊළඟට ඒ ඒ ඒ අනුරුද්ධ සංගතේම තව සූත්‍රයකදී මේ අනුරුද්ධ නෙමේ මේ මොකද්ද මම ඉස්සරලා සිහිපත් කළේ මේ රාද රාද රාදහාම. එතකොට රාදහාමුදුරෝ තව තව රාද සූත්‍රයක මාර පිළිබඳව අහපු සූත්‍රයක් තියෙනවා. එතනදි රාදහාමුදුරෝ විමසනවා මාර මාර කියලා හඳුන්වනවා කිත්තාවතානුකෝ භන්තේ මාරෝති ස්වාමීනි කවර කරුණු වලින්ද ඒ කියන්නේ කවර කාරණා නිසාද මාර කියලා කියන්නේ එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපේකෝ රාද සති මාරෝවා අස්ස මාරේතාවා සෝවාපන මීයති රාධ යම්තනක රූපය තියෙනවා නම් මරන්නා ඉන්නෙත් එතනමයි. දැන් මාර කියන එකට શબ્දකෝෂයේ අර්ථ දක්වන්නේ මාරයා එහෙම නැත්නම් මරන්නා. එතකොට මාරෝ අස මරන්නත් එතනම ඉන්නවා. ඊළඟට මාරේතාව මැරෙන්නත් එතනම ඉන්නවා. ඊළඟට සෝවාපන මීයති. එයම මරණය බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ ගති ලක්ෂණ ටික තමයි මාර කියලා හඳුන්වන්නේ. යමෙක් මරනවද යමක් යමක් මැරෙනවද ඒ වගේම යම් තැනක මරණය තියෙනවද? ඒ අන්න ඒ හේතු නිසා තමයි මාර කියලා කියන්නේ. එතකොට දැන් එනිසා ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ මාර කියලා හඳුන්වන්නේ පංචස්කන්ධය. ඒතර පංචස්කන්ධ නැමැති මේ මාර తত্ত্বය ඒ කියන්නේ මරණාත් පංචස්කන්ධයමයි මැරෙන්නාත් පංචස්කන්ධයමයි මරණය පිහිටන්නේ පංචස්කන්ධෙම. මේ ස්කන්ධ පංචකය හැදුන් නැත්නම් කාටවත් මේක මරන්න බෑ. එතකොට හේතුප්‍රත්‍යයෙන් හටගත්තු ධර්මතාවයන් එය විසින්ම තමයි අභාවක් પ્રાપ્ત වෙන්නේ. එහෙනම් මරන්නත් එයමයි. මැරෙන්නෙත් අවසානයේ පංචස්කන්ධය. මරණය පිහිටන්නෙත් එහිමයි. ඒ නිසා සමස්ත මාර සංකල්පය තුළ බුදුරජාන් වහන්සේ පංචස්කන්ධය පැහැදිලි කරනවා. ඊට පස්සේ ඒ පංචස්කන්ධ නැමැති එහෙම නැත්නම් ස්කන්ධ මාර නිර්මාණය කිරීමෙහිලා උපකාර වෙන ක්ලේශ සමූහයේ ක්ලේශ සමූහය නිසා තමයි මේ පංචස්කන්ධය නැවත නැවත නඩත් වෙමින් පවතින්නේ. ඒ නිසා ක්ලේශ සමූහය හඳුන්වනවා ක්ලේශ මාර ඊට පස්සේ අபிසංස්කාර මාර කියලා කිව්වහම එතන පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනෙන්ජාභි සංඛාර පවා මාර කියන තැනට තමයි ඇතුළත් වෙන්නේ. ඒ මොකද ඒ ආනෙන්ජාභි සංඛාර වලින් පවා අර මුලින් අපි පැහැදිලි කරපු විදිහට සාසව පුඤ්ඤ භාගිය උපදිවේපක් එතකොට ආනිජාපි සංඛාර කියලා කියන්නේ අරූප ධාන අරූප ධානයේ පවා අර ආශ්‍රවයන්ගෙන් යුක්තයි ඒ නිසා පුණ්‍ය විපාක ඇති කරනවා ස්කන්ධයන් ගොඩනගන්නට සමත් වෙනවා. ඒතර යමක් ස්කන්ධයන් ගොඩනගන්නට සමත් වෙනවද? එයා තමයි එතකොට මායя නිර්මාණය කරන්නේ. ඉතින් අන්න ඒ නිසා පුඤ්ඤාභි සංඛාරත් ආනිඤ්ඤාභි සංඛාරත් කියන එය පව අපුඤ්ඤාභි සංඛාර විතරක් නෙමෙයි පුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර කියන මේ ත්‍රිවිධ සංස්කාරයන්ම එතන මාර කියන නමින්ම තමයි දක්වන්නේ එහෙමයි නායකඳුර. දැන් එතන මේ මාර සංකල්පයේදී පුජ්‍යලයක් විදිහට එන්නේ දේවපුත්ත මාර දේවපුත්ත මාර විතරයි. දේවපුත්ත මාර විතරයි. එතකොට පළවෙනි එක ස්කන්ධ මාර, ඊට පස්සේ ක්ලේශ මාර, ඊළඟට අபிසංස්කාර මාර, ඊළඟට මෘත්‍යු මාර. මෘත්‍යු මාර ගත්තාම අර සෝවාපන මීයති. එයම එයම අභව ප්‍රාප්තන. ඒ කියන්නේ මරණ මරණ මාත්‍රයම එහි මාර කියලා හඳුන්වලා තියෙනවා. ඊළඟට ඔය සමස්ත ක්‍රියාවලියට සහාය වෙන එයින් මිදෙන්නට නොදී ඉන්න එහිම සත්වයා අලවා බඳවා තබන්නට උනන්දු වෙන යම්කිසි දේවපුත්‍රයෙක් තමයි දේවපුත්‍රමාර කියලා කියන්නේ. එතකොට එය පැහැදිලි කරන්නේ පරිනිර්මිත වශවර්ති දිව්‍ය ලෝකය තුල ජීවත් වෙන අර කුසල බලය අවභාවිත කරන අකුසලයට සහාය වෙන එක්තරා දේව කොට්ටාශයක් හැටියට තමයි දේවපුත්‍රමාර දක්වන්නේ. එහෙමයි හන්ද. පැහැදිලි මම පැහැදිලි